හොඳයි නම් සාවධාන වහන්න. අද මේ ඇට නාම රූප බලලා සරල දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම නිවන් ලැබීමට බලාපොරොත්තු වන අය විසින් ඒ විදර්ශනා භාවනාව තුළින් මේ පංචස්කන්ධ ලෝකයේ අනාත්ම ස්වરૂපය අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුතුයි. ඒ අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීමට ඉවහල් වන දේශනාවක් තමයි මේ නාම රූප වෙන් වශයෙන් දකින්නේ. කරුණු ලබන භාවනාව. නාම රූප වශයෙන් දැකීමෙන් පමණක් නෙවෙයි පංචස්කන්ධ වශයෙන් දැකලා නැත්නම් ආයතන හයක් වශයෙන් දැකලා එහෙමත් නැත්නම් ආයතන 12ක් වශයෙන් නැත්නම් ධාතු හයක් වශයෙන් ධාතු 18ක් වශයෙන් හේතුඵල ධර්මතාව වශයෙන් පටිච්ච සමුප්පද සමුප්පාද ධර්මතාව වශයෙන් නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් ආදී විවිධ ආකාර වලින් දකිමින් අනාත්ම ස්වરૂපය අවබෝධ කරගන්නට පුළුවන් එක එක්කෙනාගේ ප්‍රඥාවේ මට්ටම මත ඒ අවබෝධ කරගන්නා ආකාරයේ විලාසය වෙනස් වෙනවා බුදුරජාණන් වහන්සේ පටිච්චසම්පාද ධර්මයන් විස්තර කරන විට විඥානපච්චය නාම රූපං කියන තැන එම නාම රූප කියන වචනේ එක් අවස්ථාවකදී විස්තර කොට වදාරලා තිබෙන්නේ මෙන්න මේ විදිහට කතමංජ වික්‍රේ නාම රූපං චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චතේ රූපං පස්සෝ වේදනා සංඥා චේතනා මනසිකාරෝ ඉදං උච්චති නාමං ඉති ඉදං ච නාමං ඉදං ච රූපං ඉදං උච්චති නාම රූපං කියලා මේ විදිහට ඒක විස්තර කරලා තිබෙනවා සතර මහා භූත සහ සතර මහා භූත නිසා යම් කිසි උපාදාය රූපයක් ඇති වුණා නම් ඒකට රූපය කියලා කියනවා ඒ වගේම පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන කොටස් වලට නාම කියන වචනේ පාවිච්චි කරනවා. ඒකට මේ නාමය සහ මේ රූපය කියන දෙකම එකතු වුණාට පස්සේ නාම රූප කියන වචනය අපි පාවිච්චි කරන්න ලබන්නේ. එතකොට මේ නාමය සහ රූපය නාම රූප දෙකක් තියෙන සත්ව ලෝකවල පවතින්නේ. එතකොට නාමයේ රූපයේ පැවැත්ම සඳහා රූපයේ නාමයේ පැවැත්ම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට උපකාර වෙමින් පවතින. හරියට එකිනෙකට හේතු කරලා තියෙන හේතුවක් වගේ හේතු කර තිබෙන ලෑලි දෙකක් වගේ පළවෙනි ලෑල්ල දෙවෙනි ලෑල්ල සඳහා පැවැත්ම සඳහා හේතු වෙනවා ඒ වගේම දෙවෙනි ලෑල්ල පළවෙනි ලෑල්ල සඳහා ප්‍රාත්ම සඳහා හේතු වෙනවා එකිනෙක වගේ උපකාරය ලැබමින් ඒ ලෑලි දෙක පවතින ASCII මේ නාමයේ උපකාරය ලැබමින් රූපය රූපයේ උපකාරය ලැබමින් නාමයක් පවතිනවා එතකොට මේ රූපය කියනකොට බුදුරජාණන් වහන්සේ සෝත් පාඨය දැක්වේ අතරමහා භූත සහ එම් නිසා හටගන්නා උපාදාය රූප රූප වශයෙන් රූප කියන එකේ අදහස විවිධ ප්‍රත්‍යයන් නිසා වෙනස් වෙන විරුද්ධ ප්‍රත්‍යයන් ලැබීම නිසා වෙනස් ස්වરૂපයකට පත්වනවා කියන එකයි. උප්පතීතිකෝ බික්කේ තස්මා රූපන්දි වෙච්චටි කියලා දක්වා තිබෙනවා. සීතල උෂ්ණය මෙසි මధుර උදුරු ශාපේපාසාවෙන විවිධ හේතුන් මත වෙනස් වෙන ලක්ෂණයෙන් යුතු නිසා තමයි මේ රූප රූපය කියලා අපි කියන්නේ. ඒකට ප්‍රධාන වශයෙන් මහා භූත හතරක් තියෙනවා. පඨවි ආපෝතේ යෝවාය කියලා. ඒ පණ ඇති පණ නැති ඕනෑම රූපස්කන්ධයක රූපයක තිබෙන මූල ධාතු හතරක්. ඒ පඨවි ධාතුව කියන්නේ යම් කිසි දෙයක් පස්සන ස්වરૂපයට පත්වන කොටසකින් යුතු නම් අන්න ඒ පස්සන ස්වરૂපයට පත්වන කොටස ඒ වගේම යම් කිසි දෙයක තෙතමනයක් තිබෙනවා නම් ඒ තෙතමනය ඒ කිය ඒ වතුර ගතිය තමයි ආපෝ කියන්නේ ඒ තියෙන රස්නේ ශීතල ස්වરૂපයේ තේජෝ වගේම ඒ සිතන ඒ තිබෙන තෙම්බෙන වැනෙන ස්වરૂපයේ වායෝ ගතිය තමයි වායෝ ධාතුව වශයෙන් හඳුන්වනු ලබන්නේ. එතකොට අපේ ශරීරයේ ඔය කිස්තුම් නියදත් සම්මස්නාර ආදී වශයෙන් දෙතිස් කුණ පොට්ටාශයන් ගැන මේ අහලා තියෙන දෙතිස් කුණ පොට්ටාශයන් අතරින් තිපෙස් සිට මත්තුන් ලංකේසා සිට මත්තුන් ලංකේසෙද මාමුලිය දක්වා තිබෙන කොටස් සිස් පටවි ධාතු අධික කොටස් නිසා ඒවා පටවි ධාතු වශයෙන් කොටව දක්වා තිබෙනවා ඒ වගේම ඊළඟ පිටේ පිට කියන කොටසේ සිට මූත්‍රා කියන කොටස් 12 ආපෝ ධාතු අධික නිසා ආපෝ ධාතු වශයෙන් කොටව දක්වා තිබෙනවා ඒ වගේම තේජෝ කොටස් හතරක් පොතල උගන්වනවා. සංතාපන පරිධාන පරිපාචක ආදී වශයෙන් සංතාපනය කියන්නේ නිරන්තරයෙන්ම අපේ ඇඟේ තියෙන උෂ්ණත්වයට ඔය පැරණිතෙත් වලින් කතා කරනවා නම් 90.4ට අපේ උෂ්ණත්වය පවතින සාමාන්‍ය අවස්ථාවලදී ඒක තමයි සංතාපන තේජෝ ධාතුව වශයෙන් හඳුන්වන්නේ. ඒ වගේ පාචක තේජෝ ධාතුව කියන්නේ අපි කනු ලබන කන බොන දේවල් දිරවීමට උපකාර වන කොටස්වල ඇති ඒ තේජෝ ගතියයි. ඒ වගේම ජීවාපන අපි මෝරණ ස්වરૂපයට ජීවාපන ස්වરૂපයට පත්න්නේ තේජෝ ධාතුකින් බවයි පොත්වල දක්වන්නේ ඒකටයි ජීවාපන තේජෝ ධාතුව කියන්නේ අනිත් තව එකක් තියෙනවා පරිධාන අපේ අත්පා දනවා නැත්නම් ඇස් දනවා ආදී බඩ දනවා පපෝ දනවා ආදී වශයෙන් කතා කරන විට ඇතිවන්නේ තේජෝ ධාතුවක් ඒ ඒකට තමයි මේ පරිධාන තේජෝ ධාතුව වශයෙන් පොත්වල කියන්නේ එතකොට ශරීරයේ තියෙන වායෝ ධාතු කොටස් හයක් තිබෙන බවක් දක්වලා තිබෙනවා උද්දංගම වායෝ ධාතුව අදෝගම වායෝ ධාතුව උඩ බලා ගමන් කරන වායෝ ධාතුවක් පස්සේ වෙන අපේ වචන පිට කරනකොට මේ වායු ධාතුව ගමන් කිරීම නිසා ඒ විවිධ තැන්වල ඒ වායු ධාතුවේ හැපීම නිසා තමයි මෙම ශබ්ද පිටවන්නේ මේ විදිහට එක්ක පිට කරන විට සෙනහ වෙන විට කතා කරන විට උඩ බලා ගමන් කරන වායු ධාතුවක් තිබෙනවා ඊළඟට අද්දෝකම වායු ධාතුවේ මල මුත්‍රාදී පහ කරන විට පහළ බලා ගමන් කරන වායු ධාතුවක් තියෙනවා අංගමංගාමිසාරී වායු ධාතුව තින අංග පංගසඳ එහාට මෙහාට සලවන විට හසුරවන විට ගමන් කරන ලබන වායු ධාතුවට ඒ නම කියන්නේ අංගමංගාමිසාරී වායු ධාතුව කියන ඊළඟට කුච්ච සේවායෝ ධාතුව සහ කොට්ට සේවායෝ ධාතුව කියලා තව දෙකක් තියෙනවා ආමාශය තුළ සහ අන්තර බඩවැල් තුල තිබෙනා වූ වායු ධාතු කොටස් වලටයි ඒ නම් දෙක පිළිවෙලින් තේරුම් ලබන්නේ ඒ වගේම ආස්වාස් ප්‍රස්වාස් වායු ධාතුත් තිබෙනවා මේ විදිහට සතර මහා භූත කොටස් අපි හඳුනා ගන්නට ඕන මේ විදිහට එකිනෙක නම් වලින් විවිධ විවිධ ආකාරයෙන් හඳුනා ගන්නවට වඩා අපිට ප්‍රයෝජනවත් වන්නේ මේ ශරීරයේ පඨවි ධාතු ඇත, ආපෝ ධාතු ඇත, තේජෝ ධාතු ඇත, වායෝ ධාතු ඇත කියලා මුළු ශරීරයේම තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු කොටස් හතර වෙන වශයෙන් දැකීම දකින්නට පුළුවන් සත්‍යයක තමයි අපිට ප්‍රයෝජනවත් වන්නේ. මේ ධාතු හතර නිසා හටගන්නා උපාදාය රූප තියෙනවා. ඒ නිසා <coughs> මේ ධාතු හතරේ සංයෝගය නිසා, සම්මිශ්‍රණය නිසා පහළවන රූප වලට තමයි උපාදාය කියන්නේ. රූප වල තියෙන යම් කිසි වර්ණයක් මේ වර්ණය නිර්මිත වන්නේ විවිධ රූප කොටස් කියන කටවිය ආදී මූල ධාතු කොටස් වල ඇති සම්මිශ්‍රණයේ ස්වરૂපය මත. ඉතින් මේක කොයි කොයි ආකාරයෙන් සම්මිශ්‍ර වීම තුළින් විවිධ විවිධ පාට වර්ග සැදෙනවාද කියන කාරණාව බුදුරජාණන් වහන්සේට නම් පැහැදිලිවම දකින්නට පුළුවන්. අන්න ඒක කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ඒතකොට මේ වර්ණය කියන එක උපාදාය රූපයක්. ඒ වගේම මේ රූප වල තියෙන යම් කිසි ගඳ සුවඳක් ගන්ධයක් ඒ ගන්ධය කියන එකත් උපාදාය රූපයක් ඒක හැදෙන්නේ ඒ ධාතු කොටස් වල සම්මිශ්‍රණය තුළින්. ඊළඟට රසයක් තියෙනවා මේ රූප කොටස් වල ඒ රසයත් ඒ වගේම ඕජාවක් තියෙනවා ඒ ඕජාවක් කියන කොටස් හතරක් මෙන්න රූප නිසා හට ගන්නා උපාදාය ඒක නිසා හට ගන්නා රූප එතකොට අපේ ශරීරය අනුව බලනකොට ඇහැ තියෙනවා චක්කේන්ද්‍රිය කියන්නේ චක්කු ප්‍රසාද රූපය කියලා කියනවා. ඇහි තියෙනවා ප්‍රසාද ගතියක්, කොපමට්ටම් ගතියක්. මේකත් මූල ධාතු අතරින්ම හැදීච්ච උපාදාය රූපයක්. කනෙත් තියෙනවා වෙන ප්‍රසාද ගතියක්, නාසෙත් තියෙනවා, දිවෙත් තියෙනවා, මුළු ශරීරෙත් තියෙනවා. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ධාන ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද වශයෙන් ඒවා හඳුන්වන්නේ. ඒ ප්‍රසාද රූපත් සෑම එකක්ම උපාදාය රූප වශයෙන් හැදින්නේ. ඊළඟට ස්ත්‍රී භාව රූප, පුරුෂ භාව රූප කියලා ස්ත්‍රීගේ මුළු ශරීරේ පුරාම තියෙන ස්ත්‍රී භාව රූප. පුරුෂයෙකුගේ මුළු ශරීරය තුරාම තියෙනවා පුරුෂ භාව රූප. මේ භාව රූප දෙකක් උපාදාය රූප ඒ කියන්නේ මූල ධාතු හතර නිසා හටගත් දේවල්. ඊට අමතරව අපි අපේ කයේ දැහැල්ලු භාවයන්, මුර්ධු භාවයන්, කම්මන්නිතා භාවයන්, ඒ වගේම ජීවිතයේ ජීවිතෙන් දිර රූප ආදී රූප කොටස් තිබෙනවා. මේවත් සෑම එකක්ම උපාදාය රූප. එතකොට අර මුලින් කියපු මූල ධාතු හතරයි පස්වකී උපාදාය රූපයි ඔක්කොම එකතු වුණාට පස්සේ තමයි රූප කියලා කියන්නේ. මේ රූප ස්කන්ධයේ ස්වરૂපය අවබෝධ කරගන්න ඕනේ නාම රූප වෙන වශයෙන් දකින්නට ප්‍රථමයෙන්. රූපස්කන්ධයේ ස්වરૂපයේ කියනකොට මේව මූල ධාතු අතර පඩවිය ආපෝතේජෝ ආදී වශයෙන් දැකීම පමණක් නෙවෙයි මේව ඇතිවීමේ හේතු තියෙනවා ඒ හේතු දකින්නට ඕන විශේෂයෙන්ම රූපස්කන්ධයේ ඇතිවීමේ හේතු හතරක් දක්වා තිබෙනවා පොතල කර්ම චිත්ත ඒතු ආහාර කියලා කර්මය නිසා හටගන්න රූප තියෙනවා මේ ශරීරයේ ඒ වගේම චිත්ත නිසා හටගන්නා රූප ඉත්තු සීත උෂ්ණ දෙක මේ දෙක නිසා රූප හට ගන්නවා ආහාර නිසා කන බොන ආදී කන බොන ආහාර නිසා මේ රෝග හට ගන්නවා. ඒක මූලනම් කබලීකාරාහාර විඥානහාර පස්සහාර මනෝ සංචේතනාහාර වශයෙන් දක්වන දක්වා මේ තුනෙන් සෝපාද ගන්න ආකාරය දක්වන්නට රූප සමුදය කියන්නේ එකයි එතකොට රූපය හරියට තේරුම් ගන්නට නම් රූප සමුදය තේරුම් ගන්න ඕනේ රූප සමුදය තේරුම් ගන්න නම් කිසිවක් නිසා නෙවෙයි මේ රූපයේ කෙරෙහි ලෝක සත්‍ය මුලා වෙනා මේ මේක මමය මේක මගේ මේක ආත්මය ආදී වශයෙන් සත්‍ය වශයෙන්ම හේතුන් නිසා හටගන්නා ඵල ධම්මතාවයක් කියන පැහැදිලි අවබෝධය ඇති වෙනකොට මේක මම මගේ ආත්මයක් කියලා ඒ විදිහට ග්‍රහණය කරන්නේ එමණසයි ඒ රූප සමුදේ දකින්නට ඒ රූප තුළ යම් රූපයන් නිසා යම් කිසි ආස්වාදයක් ලැබෙනවා හිතට මේ ආස්වාදයේ කුමක්ද කියලා තේරුම් ගත යුතුයි ඒ වගේම රූපයේ තියෙන ආදීනෝ රාශිය විශාල කියන්නට බැරි තරම් අතිශාල ආදීනෝ රාශියක් තියෙන රූපයක පැවැත්ම නිසා අපේ රූපස්කන්ධය පැවැත්වාගෙන කරගෙන යාම සඳහා යම්තාක් දේවල් කරන්නට සිදුවෙනවා නම් ඒ සෑම එකම ආදීනවා. මේ රූපේ ජරාවට පත්වෙන එක, ව්‍යාධි වලට පත්වෙන එක, දිරණ එක, කවල පොළන හවල පවිත්‍ර කරලා පෝෂණය කරන එක, ආරක්ෂා කරන එක ආදී සෑම දෙයක්ම රූපේ තුළ තියෙන ආදීනවයක්. ඒක ආදීනයන් තේරුම් ගන්නටත් ඕන. ඊට අමතරව මේ රූපේ නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති යන ධර්මයක් අනිත්‍ය ධර්මයක් කියලා පැහැදිලිව දකින්නට ඕන. මේ රූපේ ඒකාන්ත වශයෙන්ම දුකක්මයි කියන අවබෝධය ඇති වෙන්නට ඕන. ඒ වගේම රූපේ දුක උපදවා දෙන ස්ථානයක් කියන අවබෝධයත් ඇති කර ගන්නට ඕන. ඊට අමතරව මේ රූපයේ මම හෝ මගේ ආත්මයක් නොවන බව පැහැදිලිවම තේරුම් ගත යුතු කරනවා. මේ මම මගේ නොවන ආත්ම නොවන ස්වરૂපය තේරුම් ගන්නට පහසෙන්ම පුළුවන්කම ලැබෙනවා හේතුඵල වශයෙන් දකින විට. ඊට අමතරව මේ රූපස්කන්ධයේ තියෙන මූල ධාතු හතර වෙන් කරලා බලන විටත් ඒ අනාත්ම ස්වરૂපය දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඒ රූපය එක්කෝ ඒ ධාතු වශයෙන් දකින්නට පුළුවන් නැත්නම් දෙතිස් කුණප කොට්ටාසයන් වශයෙන් අවබෝධ කරන්නට පුළුවන්. මේ දෙතිස් කුණප කොට්ටාසයන් වශයෙන් අවබෝධ කරාට පසු තිස්තුන්ිය දසම්මස්නාරාදී මේ එක එක කුණප කොටසක් තුළ තියෙනා වූ රූප කොට මූල ධාතු අතර වෙන් කරන්නට පුරුදු වෙන්නට ඕන. දැන් අර තිස්තුන්ිය දසම්මස්නාරාදී කොටස් පඨවි ධාතු අධික දැවීම පඨවි ධාතු කොටස් කියලා කියුවට ඒකේ සෑම අනිකුත් රූප මූල ධාතුත් තිබෙනවා. ආපෝ තේජෝ වායෝ කියන අනිත් ඒවා. ඒ වගේම තමයි පිටසංසෙන් මම පුබ්බෝ ආදී වශයෙන් කියපු කොටස් 12යි. ආපෝ ධාතු අධික බැවින් ආපෝ ධාතු කොටස් කියලා හඳුන්වනවාට ඒවැය තියෙනවා පඨවි තේජෝ වායෝ කියන සෙසු කොටස. මෙන්න මේක තේරුම් අරගෙන බලන්න ඕනේ. දැන් උදාහරණයක් අපි කිව්වොත් එහෙම අපි හිතමු මනසම්මස් කියන්නේ ශරීරයේ තියෙන පඨවි ධාතු අධික කොටසක් බැවින් මේවා පඨවි ධාතු කොටස් වශයෙන් තමයි පොත්වල හඳුන්වන්නේ. නමුත් ඒ තියෙනවා නිධාතු කොටස් හතරක්. දැන් එහි තියෙනවා සිතමනයක්. ඒක තමයි එහි තියෙන ආපෝ ගතිය. ඒ තියෙන රස්නයක් හෝ ශීතලක. ඒක තමයි එහි තියෙන තේජෝ ගතිය. ඒ මස් කොටසක් ගත්තොත් එහෙම වේලෙච්ච මස් කොටසක් හා ඒ කොටස සංසන්දනය කළොත් ඒකේ තියෙන පිම්විති ස්වરૂපයක්. මේ පිම්බුණු ස්වરૂපයේ වායු ධාතුව නිසා හැටි වෙන්නේ එක. ඒතකොට මස් කියන කොටස සත්‍ය වශයෙන්ම පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු හතරෙන් සම්මිශ්‍රණය. මේ ධාතු කොටස් හතර හතර පැත්තකට අපිට වෙන් කරන්නට පුළුවන් වුණොත් මේ මස් කියන දේ නැති වෙනවා. ඒ කියන්නේ අපි මස් කියලා කතා කරේ පඨවි ධාතු ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරගේ සම්මිශ්‍රණයකට මේ කොටස් හතර හරියට අපි වෙන් කරලා පැත්තකට දැම්මොත් එහෙම මේ මස් කියන එක නැති වෙනවා. අනිත් ඒවත් එහෙම තමයි. කියලා සම කියලා අද උදාහරණයකට අපි සම කියලා කතා කරන ඒක පටවි ධාතු අධික බැවින් පටවි කොටසක් වශයෙන් හඳුන්වන්නේ සත්‍යෝ නමුත් ඒකේ තියෙන මූල ධාතු හතරම. එහි තියෙනවා තෙතමනයක් හෝ සත්‍යයක් සීතලක් වැනි දෙයක්. රස්නයක් සීතලක් හැමග තියෙනකොට ඒකේ තියෙන්නේ ඒ තේජෝ ස්වરૂපේ තේජෝ ගතිය. ඒත් එතමනියක් තියෙන වේලිහමක් හා සම්බන්ධ කරලා ඒ හම් අනිත් හම දේශ බැලුවොත් එහෙම ඒ තියෙන තෙතමනේ භාෂයෙන්ම තේරුම් ගන්න පුළුවන්. ඒක තමයි ඒ තියෙන ආපෝ ගතිය. ඒ වගේම හැම වේල හැකිලිලා නැතුව පින්මුණු ස්වરૂපයක් තියෙනවා. ඒක තමයි මෙහි තියෙන පට මේ වායෝ ගතිය. එතකොට මේ පටවේ ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතරම තියෙනවා හැම හැමේ. මේ විදිහට ඒ කොටස් වල එකිනෙක කොටසක් කරන් මූල ධාතු හතරකින් මේවා නිර්මිත වෙලා තියෙන්නේ කියලා ඒ මූල ධාතු හතර වෙන් කරන්නට පුළුවන් නම් ඒක ඉතාමත් හොඳයි. එහෙම කරනකොට අපිට තේරෙනවා මේ මූල ධාතු වල කිසිම ආකාරයෙන් ශබ්දයේ කුජලයේ කාත්මය කියලා ගන්නට කිසියක් ශේෂවන්නේ නැහැ නේද කියන කරුණ. එතකොට මේ මූල ධාතු හතර වශයෙන් මේ කොටස් ඔක්කොම අරගෙන බැලුවොත් එහෙම ආපෝ කොටස් පවා ගන්නට ඕන මූල ධාතු හතරක් වශයෙන්. දැන් උදාහරණයක් වශයෙන් ලී කියලා ගත්තොත් ආපෝ කොටසක් එහි තියෙන රසය ශීතලක්. එහි තියෙන ලේ කැට ගැහෙන කැටි ගැහෙන ස්වරූපයක්. ඒ කැටි හුනහම තියෙන එක පටවි ගැටි අධික වශයෙන්. එතකොට ඒකේ තින්විච්ච ස්වરૂපයක් තියෙනවා. ඒ විදිහට පටවි ධාතුවක් තියෙනවා වතුර ගතියක් තියෙනවා ප්‍රශ්නයක් සීතලක් තියෙනවා ඉතින් මූල ගතියක් තියෙනවා සෑම මූල ධාතු කොටස් හතරක් මේ තියෙනවා මේ විදිහට සම්මත පුළුවන් සෑම කොටසකම ඒ කියන්නේ කොටස් දෙකකින් පුළුවන් සෑම කොටසකම තමන්ට පුළුවන් ආකාරයෙන් ඒ ධාතු හතර වෙන් කරලා බලන්නට පුළුවන් නම් බොහොම හොඳයි. එතකොට තමයි අපිට රූපය ගැන පැහැදිලි අවබෝධයක් ලබන්නට පුළුවන් වෙන්නේ. එහෙම බැලුවාට පස්සේ මේ සෑම කොටසක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ලක්ෂණ තුන නඟලා බැලුවොත් රූපේ නියම තත්ත්වය අපිට තේරෙනවා. මෙන්න මෙහෙම තේරුණාට පස්සේ මුළු ශරීරයේම තියෙන රූප කොටස් කියන්නේ රූපස්කන්ධේම නාමස්කන්ධේ නේ මෙතන අපි කතා කරන්නේ රූපස්කන්ධයම දෙක එකවර සිතින් බලලා ඒකේ තියෙන මූපටේ ධාතුව මේකේ කියලා සිතින් දකින්නට පුළුවන් වෙනතෝ ආපෝ ධාතුව මේකේ කියලා සිතින් දකින්නට පුළුවන් වෙනවා තේජෝ ධාතුව මේකේ වායෝ ධාතුව මේකේ කියලා ඒ මුළු ශරීරයේම පැතිරී ඇති මූල ධාතු හතර වෙන් වශයෙන් සිතින් දකින්නට පුළුවන් සමත්කමක් දක්ෂ භාවයක් තිබෙන්නට. එහෙම දකින්නට පුළුවන් වුණාට පස්සේ මේ මුළු ශරීරයේම තියෙන පටවේ ධාතුව මම හෝ මගේ සත්‍යයක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි ආත්මයක් නෙවෙයි මම හෝ මගේ දෙයක් නෙවෙයි කියලා අවබෝධ කරගන්නට ඕන ධාතු කියන එකේ වචනේ තේරුම සත්‍යයක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි ආත්මයක් නෙවෙයි ඇති මේ හුදු අනාත්ම ධර්මතාවයක් කියන එකයි මේ ධාතු කියන එක පාවිච්චි කරන රූප වලට විතරක් නෙවෙයි විඥාණයට උනත් විඥාන ධාතු කියලා කියනවා. වෙන දෙයක් කිය නිර්වාණයට උනත් නිබ්බාන ධාතු කියලා කියනවා. සංකත අසංකත ඕනෑම දෙයකට ධාතු කියන වචනේ පාවිච්චි කරන්නට පුළුවන්. මේ ධාතු කියන්නේ සත්‍යයේ පුඤ්ජලේ කාන්තයක් වන ස්වરૂපය කියන එක. එතකොට මේ මුළු ශරීරයේම තියෙන මූල ධාතු අතර පඨවි ධාතු දේශ බලලා මේ මගේ මේක ආත්මයක් නෙවෙයි මම මගේ නෙවෙයි පොදු හේතුව හේතුන් හිංසාවට ගන්න ඵල ධර්මතාවයක් කියලා හිතලා ඒ පටවේ ධාතුව සිතෙන් වෙන් කරනවා නම් ඒ වගේම එලෙසින්ම සිතන ආපෝ ධාතුවත් තේජෝ ධාතුවත් වායෝ ධාතුවත් වෙන් කළොත් එහෙම මේ වායෝ මේ ධාතු කොටස් හතර හතර පැත්තකට අයින් කරන්න පුළුවන් සිතින් එක ළඟ සිටගෙන ඉන්න හතර දෙනෙක් හතර පැත්තට ගියාට පස්සෙව ඒ කලින් හිටගෙන හිටපු තැන කිසිවෙක් නැහැ. ඔක්කොම හිස් භාවයටපත් වෙනවා. මේ විදිහට මේ ශරීරයේ තියෙන මූල ධාතු හතර මේ සමාධි ප්‍රඥාවෙන් යුතුව සමාධියෙන් සහ ප්‍රඥාවෙන් යුතුව ඈත් කළොත් එහෙම තමාගේ ශරීරය සම්පූර්ණයෙන්ම නොපෙනී යනවා. සිතට රූප නිමිත්ත වැටෙන්නේ. රූප නිමිත්ත කියන්නේ තමන්ගේ ශරීරයේ දේශ සිතින් බැලුවාම සිතට ඒක පේනවා. මේකටයි රූප නිමිත්ත කියන්නේ මේ සිතට පේන රූප නිමිත්ත සම්පූර්ණයෙන්ම නැති වී ගියොත් සිතින් රූප නිරුද්ධ වී යනවා. ඒක රූප නිරෝධයක් මේ පහළම මට්ටමේ තියෙන. මේ ආකාරයෙන් මේ ධාතු හතර වෙන් කරන්නට පුළුවන්. වෙන් කරලා ඈඩ් කරන්නට පුළුවන්. ඈඩ් කළාට පස්සේ අසහපරම් විඥානං ඒවා විශේෂිත කියලා බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා ඒ ධාතු විභංග සූත්‍රයේ. ඒක ඊට පස්සේ විඥාන ස්කන්ධය පමණයි පැවතී. විඥාන ස්කන්ධය කියන්නේ මෙතන වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් හතරටම. එතකොට එතන විඥානාම ස්කන්ධයේ පැවැත්ම පමණයි තියෙන්නේ. සම්පූර්ණයෙන්ම රූපයේ ශූන්‍ය තත්ත්වයේ භාවයට පත් වෙලා ඒ සෝධර්මයන් බවට පත් වෙනවා. රූප නිරෝධයක් තියෙනවා. ඕලාරික මට්ටමක පහළම මට්ටමක තියෙන රූප නිරෝධයක් අපිට අත්දකින්නට පුළුවන්. එතකොට නාමය කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියන පහට කියලා අපි කලින් පාඩයෙන් පෙන්වන්න කළා. පංචස්කන්ධ කතාව අනුව කතා කරනවා නම් රූපේ රූපස්කන්ධය කියන්නේ රූපේ කොට වේදනා සංඥා සංඛාර විඥාන කියන හතරම නාම කොට. එතකොට ඒ නාමස්කන්ධයට ඒ කොටස් හතරම ඇතුළත් වෙනවා. මේකම තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ වචන පහෙන් වෙනත් ආකාරයෙන් ආකාරයකින් ප්‍රකාශ කළේ. දැන් වේදනා පස්ස වේදනා සංඥා චේතනා සංස්කාර. වේදනා කියන්නේ වේදනා ස්කන්ධය. සංඥා කියන්නේ සංඥා ස්කන්ධය. චේතනා සහ මනසිකාර කියන්නේ ඔක්කොම සංස්කාර ස්කන්ධයට අදාළම. මනසිකාර කියන එකට මුල සංස්කාර ස්කන්ධයම චේතනාවත් සංස්කාර ස්කන්ධයට අදාළමයි. එතකොට පස්ස කියන්නේ විඥාන ස්කන්ධය. දැන් චක්ක සම්පස්ස සෝ සම්පස්ස ආදී කතා කරන විට බුදුරජාණන් වහන්සේ චක්ක සම්පස්සේ විස්තර කරන්නේ චක්කුංච පටිච්ච රූපේට උපදී චක්ක විඥානං පින්නම් සංගතේ චක්ක සම්පස්ස. සෝත සම්පස්සේ හඳුන්වන්නේ හඳුන්වන්නේ සෝතංච පටිච්ච සබ්දේට උපදී සෝත විඥානං පින්නම් සංගතේ සෝත සම්පස්ස. ඇහැයි රූපේ ගැටීම නිසා චක්ක විඥානයේ පහළනවා ඒ දෙදෙනාගේ එකතුවට චක්ක සම්පස්සේ කියලා කියනවා. එතකොට ඇහැ කියන එක රූපයක්. ඇහැට පෙනෙන රූපයත් රූප කොටසක්. එතකොට ඇහැ සහ ඇහැට පෙනෙන අරමුණ වූ රූපය දෙකම රූපස්කන්ධයට අධම්මයක්. එතකොට ඒ කොටස් තුනේ චක්කු විඥානයයි ඇහැයි රූපයයි කියන කොටස් තුනටම චක්කු සම්පස්සේ කියනකොට චක්කු සම්පස්සේ තුල නාම රූප දෙකම තියෙනවා. දැන් මෙතන නාමස්කන්ධය විතරක් කරනකොට අර රූප කොටස අයින් කරනවා. ඇහත් අයින් කරනවා නේ. ඇහැට පෙනෙන රූපයත් අයින් කරනවා. ඒතකොට නාමස්කන්ධය කියන්නේ එතන විඥානයි. තුළ කනයි ශබ්දයේ ගැටීම නිසා සෝත විඥානය තියෙනවා ඒ තේදනාගේ තුළ සෝත සම්පස්සේ කියන. ඒ සෝත සම්පස්සේ කියන එකේ නාම රූප දෙකම තියෙනවා. කනයි ශබ්දයේ දෙකම රූප කොටස. එතකොට විඥානයේ සෝත විඥානයේ නාම කොටස. අනිත් ඉන්ද්‍රයන්ටත් මෙහෙමයි. එතකොට මේ පස්සේ කියන්නේ මනස ගිහිල්ලා ස්පර්ශ කරනවා. මනස ගිහිල්ලා මේ අපි යමක් අතින් අල්ලනවා වගේ නෙවෙයි. මනස යම් ස්පර්ශ කිරීමක් සිදු වෙනවා. මේ ස්පර්ශ කිරීම විඥාන ස්කන්ධයේ ඇතිවීමකුන් ඒ වෙන දෙයක් දෙයක් නෙවෙයි. එතකොට එතන කියන්නේ පස්ස කියන වචනයොත් විඥානස්කන්ධ. එතකොට අර වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ නාමයි කිව්වත් එකයි. නාමස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන කතාවමයි නැත්නම් මේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන වචන පහෙන් ප්‍රකාශ කරන්නේ. මේක දෙකක් නෙවෙයි එකම ධර්මතාවය. එතකොට මේ නාමස්කන්ධයේ ස්වરૂපයත් අපි තේරුම් ගන්නට ඕනේ. කය නිසා සිතේ පැවැත්ම සිත නිසා කයේ පැවැත්ම පවතින ආකාරය Taman තේරුම් ගන්නට මම තේරුම් ගත යුතුයි ඒක ඕනෑම කෙනෙකුට පහසෙන් තේරුම් වෙන කාරණාව ඒ නාම ස්කන්ධයේ ස්වરૂපය තමයි රූප ස්කන්ධයටත් වඩා වැඩි වේගයකින් ඇති වෙති නැති නැති යන එක ඒ අනිත්‍යයට යන එක පහස්යෙන්ම නාමයේ අනිත්‍යතාවය පහස්යෙන්ම තේරුම් ගන්නට පුළුවන්. එක් අවස්ථාවකදී බුදුජානන් වහන්සේ ප්‍රකාශකට වදාලා යම් කෙනෙක් මේ රූපේ ස්ථිර ධර්මයක් කියලා ගත්තත් ඒක තරමක් හරි කමන්නේ කියලා ඒක මොකද රූපේ පියවි හැඩ දෙන්නේ නිරන්තරයෙන්ම වෙනස් වෙන ආකාරය ඒක සමාධි ප්‍රඥා දිනු කෙනෙකුටයි දකින්නට අත්දකින්නට පුළුවන්කම ලැබෙන්නේ අන් කෙනෙකුට මේක නිරන්තරයෙන්ම එක විදිහට පවතින දෙයක් වගේ ජීවියට පේනවා. නමුත් නාමයේ දේශ බැලුවොත් තමන්ගේ සිතේ නාමස්කන්ධයේ දේශ බැලුවොත් එක ශ්‍රණයක්වත් ඒක පවතින්නේ නැහැ. ඒක සෑම ශ්‍රණයකම අනිත්‍යයට යන ආකාරය දකින්නට පුළුවන් ඒක නිසා නාමස්කන්ධේ නිත්‍යයි කියලා ගන්නවා ඒක මහා මුලාවක් කියලා බුදුජානක මහසී දක්වලා තියෙනවා මේ නාමස්කන්ධේ අපි වේගෙන් ක්‍රියාත්මක වෙන නිසා ඇති වෙති නැති වෙන තියෙනවා වේගවත් ක්‍රියාවලියක් ඒ මොන හිතේ තියෙන වේගවත් ප්‍රමාණය වේගය මනින්නට උපකරණයක් ලෝකේ නැහැ අතිශයින්ම කියන්නට බැරි තරම් වේගයකින් එක වෙනස් වේ වෙනස් වේ නැති වෙමින් නැති වෙමින් යන්නේ ඒ වේගවත් ක්‍රියාදාමය නිසා මේක ඒකීය ධර්මයක් වශයෙන් එකම ධර්මයක් වශයෙන් කෙනෙකුට පැටහෙනවා පේනවා ඉතින් ඒක එහෙම වුණාට ප්‍රඥාවෙන් සමාධියෙන් දකිනකොට අපිට පුළුවන් මේක නිරන්තරයෙන්ම වෙනස් වෙවි වෙනස් වෙවි යන ආකාරය දකින්නට. වේදනාව ගත්තත් වෙනස් වෙනවා, සංඥාව ගත්තත් වෙනස් වෙනවා, සිත තුළ පවත්නා වූ සංස්කාර ගත්තත් වෙනස් වෙනවා, විඥාණය ගත්තත් වෙනස් වෙනවා. විඥාණය කියවහම චක්කසෝත ගාන ජීවා කාය මනෝ කියන විඥාන කොටස් හය මේට අන්තර්ගතයි. නැත්තම් අර පස්සේ කිව්වද ඒ විඥාන ස්කන්ධය ඇති වෙලා නැතිලා යන වේදනාව, සංඥාව it ඒ වගේම චේතනා මනසිකාර මේ සියල්ලම වහවහ බිනි බිනි ඇති ඇති නැති නැති යන මේක අනිත්‍යයි කියලා දකින්නට පුළුවන් වන්නට ඕන නාමස්කන්ධය. ඒ වගේම මේ නාමස්කන්ධය අනාත්මයි කියන එක අවබෝධ කරගත යුතුයි. මේ නාමස්කන්ධය නිසා තමයි මේ මමයි කියලා හිතන්නේ මගේ කියලා දේ මම මගේ කියලා හිතන එකක් නාමය ධර්මයක්. වෙන දෙයක් නෙමෙයි මේකේ ආත්මයක් තියෙනවා මෙතන ඉෂ්ටයක් තියෙනවා පුරුෂයෙක් ඉදෙනවා ආදී වශයෙන් යම් කිසි කෙනෙකුගේ සංකල්පනාව සංඥාවක් ආදී දේවල් තියෙන ඒ ඔක්කොම තමයි නාම ස්කන්ධයට අයදහම. ඒවා ඒ අයගේ පුද්ගලයන්ගේ සිත තුළ පවත්නා වූ සිටිවිලි නාම ධර්ම පමණයි වෙන දෙයක් නෙවෙයි. තමන්ගේ ඇඟ සාරගෙන මේ මගේ ඇඟ කියලා හිතනවා නම් ඒක තමන්ගේ සිටිවිලි ධර්මයක් පමණයි. ඒ නාම ධර්මයක් පමණයි වෙන දෙයක් නෙවෙයි. ඉතින් නාම ධර්ම ඇති ඇති නැති නැති යාමක් කර මෙතන සත්‍ය වශයෙන් වෙන දෙයක් නෙවෙයි. ඒක නිසා Tamanට තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තිබෙන්න ඕනේ මේ නාම ස්කන්ධේ ඒකාන්තයෙන්ම අනාත්මයි කිය. මෙහි තියෙන ආත්ම ස්වરૂපයට බොහෝ දෙනා මුලා වෙනවා. සබ්බේව වස්මන්නගෝ. චිත්තසේක ධම්මස්ස සබ්බේව වස්මන්ගෝ. මේ සිත මේ නාම ධර්මයට ලෝකේ සත්ව හැම කෙනාම වසඟ භාවයටපත් වෙනවා. ඒකෙන් මුලාවටපත් වෙනවා. මොකද සිතේ ස්වરૂපය අවබෝධ කරගන්න කරන්නට නැහැ ඒ නිසා රහත් වන තෙක් මේ මුලාව පවතින කෙනෙක් වේ සිත තුළ. ඒ නිසා මේ නාම ස්කන්ධයේ මේ ඔක්කොම අනාත්මයි කියලා තේරුම් ගන්නට ඕනේ. අනාත්මයි කියලා තේරුම් ගැනීමට මේ නාම ස්කන්ධයේ ඇතිවීමේ හේතුව දකින්නට ඕන සමුදේ. මේ මේ හේතුන් නිසා මේ නාමය ඇති වෙනවා කියලා. අර වේදනා සංඥා සංඛාර කියන තුනම ඇතිවීමේ හේතු වශයෙන් බුදුජානක මහසේ දක්වලා තිබෙන්නේ පස්සේ ඒ වගේම විඥානය ඇතිවීමේ හේතු වශයෙන් උන්වහන්සේ දක්වලා තියෙන නාම රූප. ඉතින් මේ එකම හේතුව නෙවෙයි ප්‍රධාන හේතුව දක්වා දෙන්නේ මේවා ගැන දීර්ඝ වශයෙන් මෙවැනි දේශනාවකදී විස්තර කරන්නට බෑ. ඒවා දීර්ඝ වශයෙන් විස්තර කරනකොට විස්තර වශයෙන් අවබෝධ වෙනකොට ඒ බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන ප්‍රධාන හේතුව පමණයි තවත් හේතු රාශියක් මේවා මේ නාමස්කන්ධයන් ඇතිවීම සඳහා ප්‍රත්‍ය වෙන බව Tamanට තේරෙනවා. එතකොට ඒ නාම ධර්මයන් ඇතිවීම ගැනීමට යම් යම් ප්‍රත්‍යවන හේතු වන කරුණු තියෙනවා. ඒ හේතුන් නිසා හටගන්නා ඵල ධර්මතාවයන් හැර මෙතන වෙන දෙයක් නැහැ කියන කරුණ අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුතුයි. වේදනාව ගත්තම තමන් වේදනාව විඳිනවා මගේ වේදනාවක් නෙවෙයි. මම වේදනාව විඳිනවා නෙවෙයි. හේතුන් නිසා හටගත් ඵලයක්. සංඥාවක් වුණත් හේතුන් නිසා හටගත් ඵල සංස්කාර කියන තේමයි විඥානය කියන එකත් හේතුන් නිසා හටගත් ඵල ධර්මයක්. Tamanට ඕන විදිහට ඇති කරගන්නවත් බෑ. Tamanට ඕන විදිහට නැති කරගන්නවත් බෑ. හේතුන් තියෙනකොට ඇති වෙනවා. හේතුන් බිඳී යනකොට නැති වෙනවා. ඒකයි ඒකේ ස්වરૂපය. ඒ වගේ ඒ වගේ ස්වરૂපයක. ඉතින් මේ අනාත්ම ස්වરૂපය තේරුම් ගත යුතුයි. ඊට අමතරව මේ නාමස්කන්ධයේ දුක්ඛ ධර්මයක් කියලා අවබෝධ කරගන්නවා. යම්තා දුක් අපි අත්දකිනවා නම් අත්දකින්නේ නාමස්කන්ධයේ පැවැත්ම පවතින තේ වචන තාක් පමණයි. අපි දැන් මෙතන ඔක්කොම සී නැති කළා නම් එimhe අපිම දවස් 3-4 සී නැති කළා නම් සම්පූර්ණයෙන්ම ඒ දවස් 3-4 කාල පරිච්ඡේදය තුළදීම අපිට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. තපක්වත් දුකක්වත් මඳාවක් මොනම එකක්වත් නෑ. සිත නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ සිතේ ක්‍රියාදාමයේ පවතින නිසා තමයි යන්තා දුක් අපිට අත්දකින්න සිදුවන්නේ. රූපස්කන්ධය තුළින් ඇතිවෙන දුක් පවා ඒක කාය කාය කාය කායික දුක් වේදනා පවා අපිට දැනෙන්නේ මනසට කය කයේ ඇති වුණාට ඒක නිසා මේ සියලුම නාමස්කන්ධයන්ගේ පැවැත්මම ඒකාන්ත වශයෙන් දුකක් වශයෙන් දකින්නට ඕන දුක් උපදවන උපදවා දෙන සමුදය වන්නේත් නාමස්කන්ධය දුක වන්නේත් නාමස්කන්ධය මේ විදිහට දුකක් සහ දුක්ඛ සමුදයක් වශයෙන් මේ නාමස්කන්ධය පැහැදිලිව අවබෝධ කරගත යුතු වෙනවා එන්න මේ විදිහට නාම කියන එකයි රූප කියන එකයි පිළිබඳව මම මේ තාම සරලව කෙටියෙන් කිව්වේ විස්තර වශයෙන් කතා කළා නෙවෙයි ගැඹුරෙන් කතා කළා නෙවෙයි එතකොට මේ දෙක පැහැදිලිව අවබෝධ කරගන්නට ඕනේ මෙතන නාමයක් තියෙනවා මෙතන රූපයක් තියෙනවා කියලා මේ දෙක අවබෝධ කරගත්තාට පස්සේ භාවනා කරන විට නාම රූප වෙන් වශයෙන් දකින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒකට කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය කියලා. නාම රූප වෙන් වශයෙන් දකින්නට පුළුවන් නුවණ කියන එකයි ඒ අර්ථය. එතකොට අපි උදාහරණ වශයෙන් කතා කරනවා නම් ධාතු මනසිකාර භාවනා කියලා හිතමු පඨවි ආපෝ තේජෝ වායු වශයෙන් දකිනවා කියන්නේ ඒ පඨවි කියලා දකින්නේ අපි සිතින් පඨවි ධාතු රූප කොටසක් පඨවි ධාතු කියලා හඳුනාගත්තේ සිතින් ඒක නාමයක්. එතනත් නාම රූප දෙයක් තියෙනවා. නැත්නම් තේජෝ ධාතු, වායු ධාතු ආදී වශයෙන් හඳුනාගත්තේ සිතින් ඒ වගේම හඳුනා ගැනීමට බඳුණු තේජෝ වායු ආදී කොටස් රූප. මේ විදිහට නාම රූප වශයෙන් ඒවා හඳුනා ගන්නට පුළුවන් වන්නවා. දැන් ආස්වාස් ප්‍රස්වාස කියලා භාවනා කරනවා නම් ආනාපාන සති භාවනා කරනවා නම් ආස්වාස් ප්‍රස්වාස සහ මුළු කයම අරගෙන සබ්බකාය පරිසංවේදී අවස්ථාවේ විදිහ භාවනා කරනවා නම් මුළු කයම අරගෙන භාවනා කරන විට ආස්වාද ප්‍රසආත මුළු කය දෙකම රූපස්කන්ධයට අයත් ධර්මයන් ඒවා දකින සිත ඒවා නාමස්කන්ධය මේ සිත කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් හතරටම පොදු වචනයක් වශයෙන් ඒක විභාගිතා කරේ. එතකොට ඒ විදිහට දැන් පින්බෙන් හැකලින් භාවනා කරනවා නම් පින්බෙන හැකලෙන රූප උදර කොටස නැත්නම් ශරීරයේම පිම්බෙන හැකිලෙන මුළු ශරීරයම. ඒ පිම්බෙන හැකිලෙන වායු දහතසයිත මුළු ශරීරයම රූප ඒක දකින සිට නාම මේ විදිහට නාම රූප වශයෙන් හඳුනන්න පුළුවන් හඳුනා ගන්නට පුළුවන් වෙන්නට අපි භවනා කරනකොට සාධ්‍යයක් වෙන විට එනවා එනවා කියලා මෙනෙහි කරන්නට කියලා මුල් අවදිවල කියලා තියෙනවා එතකොට මේ ශබ්දය සාධ්‍යයක් කියලා මෙනෙහි කරනකොට අපි එතන තියෙන නාම රූපයක් දකින්නට ඕන කන ශබ්ද රූපයක් කනට ඇහෙන ශබ්දේ රූපයක් දැන් මේ ශබ්දය ඇසුනට පස්සේ සෝත විඥානයේක අපිට හඳුනා ගන්න බැරි වුණා දැනීමක් පහළ වෙනවා මේ දැනීම මේ සිත නාමයක් මේ විදිහට නාම රූප වශයෙන්. දැන් වේදනාවක් දැනෙනවා උදාහරණ වශයෙන් දුක් වේදනාව දැනෙනවා දුක් වේදනාව දුක් වේදනාව කියලා මෙනෙහි කරන්නට කියලා මුල් අවස්ථාවදී කියනවා. ඒ වගේම රත් වෙනවා, තද වෙනවා, වගේ දේවල් වෙනකොට ඒවා මෙනෙහි කරන්නට කියලා කියනවා. මේ දේත් නාම රූප ටිකක් දියුණු වුණාට පස්සේ වෙන් වශයෙන් දකින්නට ඕන. දැන් භාවනා කරන තැනක රත් වෙනවා නම් ඒ රත් වෙනවා කියන්නේ තේජෝ ධාතයක රූප කොටසක් ඒ රත් වෙනවා කියලා දැනෙන නාමයකින් ඒක ඒක සිත ඒ නාම ස්කන්ධයට අධර්මය. ඒ වගේම වගේම තමයි තද වෙනවා නම් යම් කිසි ශරීර කොටසක ඒ පටවි ධාතුවේ ලක්ෂණය තමයි තද ගතිය මුදු ගතිය ආදී. එතකොට මේ පටවි ධාතුව එතන අපිට හමු වෙන අරමුණ ඒක දකින්න සිත නාමයේ නැත්තම් අපිට වේදනාවක් දැනෙන දුක් වේදනාවක් කියලා ඒ ශරීරයේ යම් කිසි කොටසක දුක් වේදනාවක් දැනෙනවා නම් ඒ ශරීර කොටස තමයි රූපේ දැනෙන දුක් වේදනාව තමයි නාමය. මේ විදිහට භාවනාවට ගනු ලබන එනු ලබන සෑම අරමුණක්ම අනාම රූප වශයෙන් වෙන් කර කර වෙන් කර කර බලාගෙන බලාගෙන යනකොට Tamanට පැහැදිලිවම පෙනෙන්නට ඕන මෙතන නාමයක් තියෙනවා මෙතන රූපයක් තියෙනවා මේ දෙක හැර තව මොකක්ද තියෙන්නේ මෙන්න මොකක්වත් නැහැ නේද කියන කරුණ. ඒ කියන්නේ නාම රූප හරියට පැහැදිලිව පෙන්වන්නට පස්සේ වෙන් කරලා බලනවා මේ නාමයේ හැර රූපේ හැර තවත් මොකක්වත් මේ පංචස්කන්ධ ලෝකයේ තුල තියෙනවාද කියලා. මම කියලා ගන්නට හරි මගේ කියලා ගන්නට හරි එහෙම යම් කිසි හැඟීමක් හරි දැනීමක් හරි සියුම්ම සියුම් දැනීම මාත්‍රයක් හරි තියෙනවනේ ඒකත් නාමස්කන්ධයට ඇදලා. ඒ කියන්නේ යන්නට පුළුවන් අන්තිම යටතම තත්ත්වයට සිත ගිහිල්ලා නිසල වෙලා ඉතාම සිවුම් දැනීම තුන ඒක නාම ධර්ම. මුළු ශරීරයම නොපෙනී ගොස් කලවරක් වැටෙනවා වගේ ගිහිල්ලා යම් කිසි ආකාශමයක් නැත්නම් කලවරක් වගේ දෙයක් පේනවනම් ඒක සිතට පෙනී යන නාම ධර්මයක්. මේ විදිහට නාම රූප වෙන් කර කර වෙන් කර කර බලන්නට ඕන. ඉතින් පංචස්කන්ධය වුණත් නාම රූප වශයෙන් බලන්නට පුළුවන්. රූපස්කන්ධයේ මේකයි, ඒක දකින්න සිත නාමය මේකයි, වේදනාව මේකයි, ඒක දකින්න සිත නාමය මේකයි, වේදනාව දකින්න සිත නාමය දෙකම නාමයේම ඒක ඇතුලේ තියෙන කොටස් වෙන් කරලා දකින්න එකක් මින්මම කියන්නේ. වේදනාව දකිනවා, වේදනාව දැනෙන දැනීම දකිනවා, වේදනාව කියලා හඳුනාගත් සංඥාව දකිනවා. එතකොට මේ වේදනාව කියලා අපි කලින් සාමාන්‍ය සිතුවට දැන් මේ වේදනාව තුළ තියෙන සිසු නාම කොටස් වෙන් කරන්නට පුළුවන් වෙනවා. එතකොට සංඥාව කළත් එහෙමයි සංස්කාර ගත්තත් එහෙමයි මේ විදිහට ඒවා වෙන් කරලා වෙන් කරලා බලනකොට පංචස්කන්ධයේ වෙන් වශයෙන් දකින්නට පුළුවන්. රූපය වෙනම දෙයක්ද වේදනාව තවත් දෙයක්ය සංඥාව තවත් දෙයක්ය සංස්කාර තව වෙනම ධර්මයක්ම විඥානය තවත් ධර්මයක් කියලා මේ කොටස් පහ තමයි පැහැදිලිව අත්දකින්නට පුළුවන් මේ පැහැදිලිව අත්දැක්කාට පස්සේ දැන් වේදනා සංඥා සංඛාර විඥාන කියන එක සිත නාම ධර්මයක් කියලා Tamanට තේරෙනවා. රූපස්කන්ධය කියන්නේ මොකක්ද කියලා බලන්න. රූපස්කන්ධය කියන්නේ තමන්ගේ සිතට පේන රූපේ නැත්තම් සිත ගිහිලා ස්පර්ශ කරන පස්ස කියලා සිත නාමයේ විස්තර කරනට පස්ස වේදනා සංඥා චේතනා මනසකාර කියන පස්ස කියන්නේ මනස ගිහිලා ස්පර්ශ කිරීමක් ඇති වෙනවා ඒ ස්පර්ශකලේ නැත්තම් රූපය අපිට සිතට පෙනෙන්නේ නැහැ කියන්නේ සිතින් ගිහිල්ලා රූපේ ස්පර්ශ කළේ නැත්නම් රූපේ අපට අරමුණක් වන්නේ නැහැ. ඒක නිසා මේක හරියට පැහැදිලිවම පේනකොට Tamanට තේරෙන්නේ රූපස්කන්ධය කියන්නේ නාම ධර්මයක් කියලා. දැන් නාම රූප වල ගැඹුරු අවස්ථාවක් ඒ අපි කතා කළේ සෑම රූපස්කන්ධයක්ම නාම ධර්මයක් බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ චිත්තය ගිහිල්ලා ස්පර්ශ කරේ නැත්නම් කිසිම රූප කොටසක් අපේ සිත තුළ තෙනින්නේ නැහැ. රූප පැත්තට පාළුවේ පවතින එක වෙනම දෙයක් අපේ සිතට අරමුණක් උනේ නැති රූප කිසිම ආකාරයෙන් අපේ අනුව බලනකොට වැදගත් භාවයක් නැහැ. දැන් මේ ලෝකේ කොයි තරම්නම් සද්ධර්මණු මේ අවස්ථාවේ තියෙන තා ප්‍රිය ජනක සද්ධර්මණු ඇති. නමුත් ඒ එකක්වත් අපිට අරමුණු වෙලා නැහැ. ඒක නිසා සද්ධාරම්මන බාහිර ලෝකයේ තියෙන ශබ්ද අපිට දැන් අරමුණක් වෙලා නැහැ. මොකද අපේ මනස ගිහිල්ලා ස්පර්ශ වෙලා ඒ පිළිබඳ සිතේලිය තියෙන නිසා. නැති නිසා. මේ ලෝකේ ප්‍රිය ඉතාම ප්‍රිය රූප ඇති අනන්තවත් තියෙනවා මේ අවස්ථාවේ. නමුත් ඒකක්වත් අපේ සිතට අරමුණු වෙලා නැහැ. ඒක නිසා එකක්වත් ඒ රූප අපේ ලෝකේ අනුව බලනකොට තමන්ගේ ලෝකේ අනුව බලනකොට රූපාරම්මන නෙවෙයි. ශබ්ද තියෙනවා, ගන්ධ සුවඳ තියෙනවා, රස තියෙනවා. ඔය එකක්වත් දැන් මේ අවස්ථාවේදී මේ ඇගේ සිත තුළ ආරම් ඒ අරමුණු නෙවෙයි. ඒ අරමුණු පාහක වශයෙන් ලෝකේ පවතිනවා. නමුත් මේ ඇගේ సంతානය තුළ ඒ අරමුණු නැහැ. අරමුණු විද්‍යමානවා නැත්නම් හිත ගිහිල්ලා ස්පර්ශ කරන්නට ඕනේ පස්ස පස්සේ ඇතිවන්නට ඕනේ හිත ස්පර්ශ කළේ නැත්නම් කිසිම අරමුණක් ලෝකේ නැහැ එතකොට තමන්ගේ රූපස්කන්ධයේ දෙස මනසින් බලනකොට තමන්ට තේරෙන්න ඕනේ මේ රූපය කියන්නේ මොකද්ද කියලා කියනකොටම පැහැදිලිවම තමන්ට තේරෙන්නට ඕනේ රූපය මොකද්ද කියලා බලනකොටම තමන්ට තේරෙන්න ඕනේ මෙතන තියෙන්නේ නාමයක් නේ කියලා මේක හරියටම දැක්කොත් එහෙම රූපේ සම්පූර්ණයෙන් ඝන කලවරක් වෙනවා වගේ නිවිලම යනවා. ඒ කියන්නේ හෙව්වත් හොයන්නට බැරි තරමටම නිවිලා යනවා. ඒ කියන්නේ පන්නික්කරම රූප නිරෝධයක් අත්දකින්නට පුළුවන් රූපයක් නාමයක් කියන අවබෝධයේ ඇති වෙලා ඒක හරියට ප්‍රත්‍යක්ෂ ලෙස අත්දකින එක. මේක අත්දැක්කොත් එහෙම Tamanට තේරෙන්නට ඕනේ Tamanගේ සිතිවිලි ඇතිවීමක් හැර ලෝකයක් නැහැ කියලා. ඒ කියන්නේ යම් කිසි දෙයක් පිළිබඳ සිටිවිලි ඇති වුණොත් විතරයි Tamange సంతානය තුළ ලෝකයක් බාහිර ලෝකයක් හරි අභ්‍යන්තර ලෝකයක් හරි विद्यमान වන්නේ. තමන්ගේ රූපස්කන්ධයක් දැන් මෙතන නොපෙනී ගියා සිතට එනිසාට නොපෙනී ගියාට පස්සේ තමන්ට තේරෙනවා මේ රූපේ කියන එක තනිකරම නාම ධර්මයක් ඒකයි මේ නොපෙනී ගියේ එතකොට තමන්ගේ පුතා කිව්වත් දුව කිව්වත් ගෙවල් දොරවල් කාර් යාන වාහන කිව්වත් ඔක්කොම සිතින් ගිහලා ස්පර්ශ කළොත් විතරයි ඒවා विद्यमान වන්නේ. සිත ඒවන්නේ සිත නිරුද්ධ වුණා නම් ඒ වගේන් ඒවා පැත්තක තියෙන පුදු අරම ලෝක ධර්ම පමණයි ස්කන්ධ ධර්ම පමණයි තමන්ගේ සිතට ඒවා කිසිම අරමුණක් වන්නේ. දෙවියෙක් ගත්තත් එකයි බ්‍රහ්මයෙක් ගත්තත් එකයි මාරයෙක් ගත්තත් එකයි අමනුෂ්‍යයෙක් ගත්තත් මේ ඔක්කොම දේවල් ගැන අපි හිතනකොට අපේ සිත තුළ සිතිවිලි ටිකක් ඇතිවීමක් හැර මෙතන වෙන දෙයක් නෑ. මේකෙන් අදහස් කරන්නේ දෙවිවරු නෑ, බ්‍රහ්මයෝ නෑ, මාරයෝ නෑ කියන කතාව නෙවෙයි. අපි පරමාර්ථ වශයෙන් ධර්මතාවයේ නාම රූප ධර්මයන් දකිනකොට දකින්නට ඕනේ තමන්ගේ සිත තුළ මේ නාම ධර්මයන් ඇතිවීමක් හැර මෙතන වෙන දෙයක් නැහැ නේද කියන කරුණ. ඕනෑම දෙයක් පිළිබඳ ඒකයි. සත්‍ය ඒකයි. එතකොට මේ නාම ධර්ම ස්වરૂපය මොකද්ද? ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඇති වෙනවා පවතිනවා නැතිනවා වේගෙන් ඇති ඇති පැවති පැවති නැති නැති යන. එහෙම වේගෙන් ඇති ඇති පැවති පැවති නැති නැති යන මේ නාම ධර්මයන් මම කියලා ගන්නවා නම් මගේ කියලා ගන්නවා නම් මගේ ආත්මයක් කියලා ගන්නවා නම් මේක සුඛයි මේක සුභයි මේක හොඳයි කියලා ගන්නවා නම් මේව ප්‍රාර්ථනා කරනවා නම් භවයේ රැඳීමට කැමැත්තක් මේ ඔක්කොම නාම ධර්මයි. අංකිෂ ඒවැයගේ ස්වરૂපෙම ඒවත් ඇති වෙනවා පවතිනවා නැතිව මේ ඇති වෙන පවතින නැති වී යන මේ නාම ධර්මයන්ගේ ශීර්ෂවන කිසිවක් නෑ ඔක්කොම පහන් නිවුනාසේ නිවී ගියා අපි දැන් පහන් පහක් දැල්වෙනවා මේ පහන් පහ අපි සම්පූර්ණයෙන් නිවන නිවුවට පස්සේ පහන් පහක් දැල්වි දැල්ලි තිබුණා නමුත් ඒ තිබිච්ච දැල්ලවල් ඒ ආලෝකවල ඒ ගින්දර ඒ තේජෝ ධාතු මොකක්වත් නැවත දැල්වෙන එක වෙනම දෙයක් නැවත දැල්වුවාට පස්සේ වෙනම ආලෝක දැලි දැල්වල් පහක් තියෙන්නට පුළුවන් තේනවා. නමුත් අර කලින් තිබුණේ වань ඇත්තටම නැහැ. කොච්චර අලුතෙන් ඇති වුණත් නැති වෙච්ච දේ නැති වුණා, නිරුද්ධ වුණා කියන්නේ ඒකයි. අනිත්‍යයට වඩා නිරුද්ධ වීම ගැඹුරු දර්ශනයක්. එතකොට මේ විදිහට තමන්ගේ නාම ධර්ම සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා නම් මෙතන මම කියලා ගන්නට ආත්මය කියලා ගන්නට කිසිවක් මේතරන්නේ. සියල්ලම හිස්. ඒ හිස් භාවයකට හේතපත් වුණා නම් ඒ හිස් භාවයේ පවා නාම ධර්මයි. ඒ හිස් භාවයට අරමුණු වන්නේ ආකාශය නම් අභ්‍යවකාශය නම් අභ්‍යවකාශය කියන එක ආකාශ ධාතුවට අයත් එකක්. ඒකත් රූප ධර්මයක්. ඒ ඒ රූප ධර්මය කියන්නේ Tamange සිත ගිහිලා ඒක ස්පර්ශ කිරීම නිසා වැටෙන එක. එතන තියෙන නාම ධර්මයක්. ඒ කියන්නේ සිතයි අරමුණයි දෙකම නාම ධර්මයක් බවට පත් වන්නට ඕන ඒ නාම ධර්මයක්. ඇති වෙනවා පවතිනවා නැති වෙනවා එසේ වූ කල මොකක්වත් ඉතිරවන්නේ මම මගේ කියලා ගන්නට කියන පැහැදිලි අවබෝධය Tamanට අත්දකින්නට පුළුවන් වන්නේ. ඒ නාම රූප ගැන පැහැදිලි අවබෝධයක් අත්දැකීම තුළින් මේ ආකාරයෙන් කටයුතු කරලා ප්‍රතිඵලයක් ගන්නට පුළුවන් එක් ආකාරයක මේ ප්‍රකාශ කරන මෙහෙම අහතේ අත්දැකීමක් ලැබුවොත් අපට තේරෙනවා බුදුහාමුදුරුවෝ කියපෝ කාටේක සම්පූර්ණ සත්‍යතාවය. ඒතාවතාවකෝ ආනන්ද ජායේතවා ජීයේතවා මී නියතව චවේතව උපපජේතව එත්තවත අජිවචන වදෝ එත්තවත නිරුත්තිපතෝ එත්තවත විඤ්ඤාතිපතෝ එත්තවත පඤ්ඤාවතරං එත්තවත වට්ටම් වත්තේ ඉත්ත සම්පඤ්ඤපනාය යදිදං නාම රූපං සහ විඥානේන අඤ්ඤමඤ්ඤ පච්චේතාය පවත්තති කියන එක Tamanටම පැහැදිලිව පේන බුදුහාමුදුරෝ දේශනා කරපු එක Taman අත්දකිනවා. ඒ කියන්නේ මේ ලෝකයේ යම් කිසි ආකාරයකින් අපි උපදිනවා ඒ දි රාජාලා දරාවට දරාව බවටපත් වෙන අය යායේතවා දීයේතවා මේතවා මිය යන අය චවේතවා චුත වෙන අය උපපජ්ජේතවා නැවත උතැනක උපදින අය ආදී වශයෙන් අපි ප්‍රකාශ කරනවා නම් මේ නැත්තම් මෙයා හොඳ කෙනෙක් නරක කෙනෙක් උගතෙක් නූගතෙක් විලේඛකෙක් පඬිතෙක් ආදී ව්‍යවහාර කරනවා නම් නැත්තම් මේ රූප වේදනා සංඥා සංඛාර කියලා මේ පංචස්කන්ධ ධර්මයක් කියලා අපි කියනවා නම් මේ ආදී විවිධාකාරයෙන් කතා කරනවා. නැත්තම් මේ සංසාරය කියලා අපි කියනවා. මේ ඔක්කොම කියන්නේ මොකටද දන්නවද? අංකිසයකට නෙවෙයි. යදිදන් නාම රූප සහ විඥානේන අඤ්ඤමඤ්ඤ පච්චේතාය පවත්තති. නාම රූප දෙක ප්‍රතිසන්ද විඥානයේ සමග එක එකිනෙකට උපකාරම වෙමින් පවත්නා වූ ක්‍රියාදාමයකට කියන අදි වචනපතෝ වෙනස් වචනයක්. මේක හරියටම තේරුම් ගන්නට පුළුවන් ශක්තිය ලැබෙන්න ඕන. ඒ කියන්නේ අපි විවිධ නම් වලින් සංඥා වලින් හඳුනා ගන්නවා. අධි වචන නිරුත්ති පඤ්ඤාති කියන්නේ සම්මුති. අපි ලෝකේ නොඑක් දේවල් වලට සම්මුති දා ගන්නවා. අපේ නම් ඔක්කොම සම්මුති. ඒ හොඳයි ලස්සනයි කැතයි උසයි මහතයි කල්ුවේ සුදුයි ඔක්කොම සම්මුති. නැත්නම් මේ ආලාසවල ආසවලාදී ඔක්කොම සම්මුති. පඤ්ඤාවතර නැත්නම් මේවා රූප වේදනා සංඥා සංකාර විඥාන නැත්නම් මේවා නාම රූප නැත්නම් මේවා හේතුඵල ඔක්කොම ප්‍රඥාවෙන් අපි අපේ භාවනා පැත්තට අනුව බලනකොට දකින්න යන කාන්තාව දේවල්. නැත්තම් විස්සවතා වට්ටම් වතදී අධ්‍යයන් විස්සත්හාය පඤ්ඤපනාය මේ සංසාර වෘත්තේ පැනවීම සඳහා මේ මේ දේවල් කියලා අපි පනවනවා. මේවා ඔක්කොම සිතේ පවස්නා වූ නාම රූප සහ විඥානේ නාම රූපේ සහ විඥාන කියන දෙක ඒ කියන්නේ නාම රූප දෙකයි ප්‍රතිසන්ද විඥානයේ දිගින් දිගට පැවැත්මයි කියන කරුණු දෙකේ දිගින් දිගට ගමන් කිරීමේ ක්‍රියාදාමයට කියන වෙනත් වචනයක්. උපදිනවා, මැරෙනවා, දිරනවා, නැවත උපදිනවා. මේ ඔක්කොම ඒ සඳහා කියන දෙයක්. එතකොට පැහැදිලිවම Tamanට තේරෙනවා මෙතන නාම රූප ධර්මයන් මේ ව්‍යාකාරයෙන් ක්‍රියාත්මක වී ක්‍රියාත්මක වෙනවා. මේ මේ හේතුන් අනුව මේ මේ රූප නාම රූප ධර්මයන් මේ විදිහට ඇති ඇති නැති නැති වෙනවා. මේවා කෙරෙහි පැහැදිලි අවබෝධයක් නැති මුලාව නිසා නුබෝධය නිසා ඒ අවිද්‍යාවෙන් බර වෙච්ච නිසා මේවා සත්‍ය වශයෙන් පුද්ගලිය වශයෙන් ආත්ම වශයෙන් අරගෙන ග්‍රහණය කරගෙන උපාදාන කරගෙන මේවා පවත්වාගෙන යාමට ආශාවෙන් බරිත වෙලා භව ආශා සංසාරයෙන් බැඳිලා තන් අවිද්‍යාවෙන් මුලා වෙලා දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට සංසාරේ පුරා මේ විදිහට පැවතගෙන පැවතගෙන පැවතගෙන ආවා ඉදිරියටත් මෙලෙසින්ම පැවතගෙන යනවා මේ මුලාව තිබෙන තාක්කල් කියලා ඒ කරුණ පව අපට ඕන නම් දකින්නට පුළුවන් මේ විදිහට මේවෙන් ඇති වෙන ගැඹුරු ගැඹුරු අවබෝධ තව තව ගොඩසාල අවබෝධ කොටසක් තියෙනවා ඒවා මේ දේශනාවට ඇතුළත් කිරීමෙන් කිසිම පළක් නැහැ ඒක නිසා මේ නාම රූප ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගත යුතුයි ශක්තිය ඇති කර ගැනීම තුළින් විශිෂ්ට ප්‍රතිඵල ලබන්නට පුළුවන්. සබ්බසෝනාම රූපස්මින් යස්සනක්ති මමායතං අසතාචන සෝචති සවේ බික්ඛුති උච්චති කියලා ගාතාවක් දක්වලා තියෙන ධම්මපදේ සබ්බසෝ නාම රූපස්මින් මේ සීලූම නාම රූප ධර්මයන් කෙරෙහි ලක්ෂණත්යි මම එතන් යකෙනුගේ සිත තුළ මමායනයක් නැත්නම් මම කියන හැඟීමක් මගේ කියන හැඟීමක් නැත්නම් අසතාචන සෝචති මේවා කැඩෙන විට බෙදෙන විට නැති වෙන විට ශෝක කරන්නේ නැත්නම් සවේ බික්ඛූති උච්චති එවැනි කෙනා ඒකාන්ත වශයෙන්ම බික්ඛුවක් කියලා ප්‍රකාශ කරනවා කියන එක ඒ ගාථාවේ තේරුම. ඒක නිසා මේ සියලුම නාම රූප ධර්ම නාම රූප වශයෙන් ධර්ම වශයෙන්ම දකින්න තෝරන ඒ දකින්නකොට මේවා බිගිලි පිහිනකොට බිඳෙනකොට නැති වෙනකොට කැඩෙනකොට කිසිම හිතට දුකක් වේදනාවක් පරිලාහයක් සංතාපයක් දැකෙන්නේ නැහැ ඇතිවන්නේ මොකද හේතුව සුද්ධ ධම්ම සමුප්පාදං සුද්ධ සංඛාර සම්තති සංඛාර විභවිස්සන්ති තත්තකා පරිදේවනා බුද්ධ නාම රූප ධර්මම සුද්ධ සංස්කාර ධර්මම ඇති වෙනවා හොඳ නාම රූප ධර්මම හොඳ සංස්කාර ධර්මම පවතිනවා. හොඳ නාම රූප ධර්මම හොඳ සංස්කාර ධර්මම නිරුද්ධ වෙනවා. සත්‍යකා පරිදේවන ඒක හරියට අවබෝධ වුණාට පසු එවිලා කවර නම් පරිදේයක්ද කියන එකයි මේ ගාථාවේ සරල අදහස. එතකොට මේ විදිහට ඒ කරුණු පැහැදිලි ලෙස අත්දකින්නට පුළුවන් නම් විශිෂ්ටතම ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. එතකොට මේ දක්වා අපි කියන ලද ධම්ම කරුණු කෙටි සාරාංශය දැන් ප්‍රකාශ කරනවා. දේවී නාම රූප ගැන සර්ග දේශනාවක් ඉදිරිපත් කළේ එතකොට නාම රූප කියන එක ඉතාම කෙටියෙන් තේරුම් ගන්න පුළුවන් තමන්ගේ කය කියන්නේ රූපේ සිත කියන්නේ නාමය කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ නාම රූප විස්තර කරනකොට සිත කියන එක විස්තර කළේ නාම කියන එක විස්තර කළේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන කොටස් පහටයි දාලයි. ඒකම තමයි වේදනා සංඥා සංඛාර විඥාන කියලා අපි කතා කියන්නේ කියන එක අපි පෙන්වන්න කළා. එතකොට රූපස්කන්ධයේ මූල ධාතු හතරක් සහ මූල ධාතු හතරෙන් ඇති උපාදාය රූපයක්. රූපස්කන්ධයේ ධාතු වශයෙන් සම්මත රූපස්කන්ධේ මේ ආකාරයෙන් ධාතු වශයෙන් නැත්නම් ඉන් පිළිකුල් කොටස් වශයෙන් දැකලා ඒ රූප කොටස් වල තියෙන ධාතු අතර වෙන් කරන්න පුළුවන් වුණාට පස්සේ ඒ පිළිබඳ ඒ රූපයේ සිටට සම්පූර්ණ නොඇටි යාම නිසා රූප නිරෝධයත් අත්දකින්නට පුළුවන් බව පෙන්වන කලා නාමස්කන්ධයත් මේ විදිහට අනිත්‍ය දුක්ඛ නාම ආදී වශයෙන් දකින්නට ඒ කියලා ප්‍රකාශ කළා ඒ නාමස්කන්ධයේ හා රූපස්කන්ධයේ පැහැදිලිව දකින්නට පුළුවන් වුණාට පස්සේ නාම රූප වෙන් කර කර වෙන් කර කර වෙන් කර කර භවනා කරන්නට පුළුවන්. එසේ කළාට පසුව පංචස්කන්ධය දෙස තමාගේ අවධානය යොමු කළොත් රූපස්කන්ධයත් නාමස්කන්ධයත් බවට පරිවර්තන ආකාරය දැක්කොත් එහෙම එවිදී මුළු ශරීරයම සම්පූර්ණයෙන් ඝන කරුවරක් වෙනවා කියන නිදී යනවා. මේක පස්සේ ඉතුවන්නේ නාම ධර්ම පමණයි. මේ නාම ධර්ම හැර මේ ලෝකේ කිසි දෙයක් නැහැ. නාම ධර්ම ඇතිවීමක් නැතිවීමක් ඇති වී පැවතී නැතිවීමක් හැර වෙන ලෝකයක් කියලා දෙයක් සත්‍ය වශයෙන් නැහැ. එතකොට ඒ නාම ධර්ම නැති වෙලා පැවැත්ලා නැති වෙලා යනකොට මේ ආත්මය කියලා ගන්නට කිසිවක් ශේෂ නොවන ආකාරයෙන් දකින්නට පුළුවන් නාම රූප ධර්මයන්ගේ නිරෝධයක් අත්දැකලා එතකොට නිවන ශාසනයට පුළුවන්කම ලැබෙනවා මේ විදිහට කටයුතු කිරීම තුළින් නාම රූප යම්ගේ ක්‍රියාදාමය නිසා ඒ නාම රූප ධර්මයන් විඥානයේ එකතුව ප්‍රතිසන්දි විඥානයේ එකතුව දිගින් දිගට පැවතගෙන යාම නිසා තමයි මේ සංසාර වෘත්තේ පැනවෙන්නේ කියන කරුණක් දකින්නට පුළුවන්. ඒ විදිහට ඒක නිසා නාම රූප පැහැදිලිව අවබෝධ කරගන්න බලන්න නාම රූප පටිච්චේද ඥානය ඇති කරගන්න බලන්න. එසේ කටයුතු කිරීමෙන් මේ ඇයට දෙවෙනි සංසියමට වාසනාව ශක්තිය ලැබේවි. නැසෙම වේවා කියලා ආශිර්වාද කරමින් මේ දේශනාව දැන් නිම කරනවා. අපි දෙවියන්ට පින් දෙමු. ආකාශත්තා කියන පාඩේ කියමු. ආකාශ ආසත්තාදි බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ දක්ඛන්තු සාසනං ආකාසත්තාදි බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ දක්ඛන්තු දේශනං ආකාසත්තාදි බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ දක්ඛන්තු මම් කාන්තේ තාත්තනේකං ඉදිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බාන පත්‍යය ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවාන්නෝතෝ සම්බ දුක්ඛා පමුච්ඡතු මේ කළ සියලුම කුසල සම්පේ මේ ඇටත් නිවනේ සැනසීමට වාසනාව ශක්තිය උදා වේවා.